ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ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 සුඛා සද්ධා පතිත්ථිතා සුඛෝ පඤ්ඤාය පටිලාභෝ පාපානං අකරණං සුඛං තී ශ්‍රද්ධා සම්පන්න ධර්ම ශ්‍රවණලාභී රාසී පින්නතුනි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් මා විසින් අද ධර්ම දේශනාව සඳහා මාතෘකාව හැටියට යොදාගනු ලැබුවේ ධම්මපදයේ නාගවග්ගේන ඊටාම වටිනා ඝාතා ධර්මයක් සුඛං යාව ජරා සීලං සුඛා සද්ධා පතිට්ඨිකා සුඛෝ පඤ්ඤාය පටිලාභෝ පාපානං අකරණං සුඛං මේ ගාථාවේ අදහස තමයි බාල තරුණ මහලු ආදී කුමන වයස් සීමාවකදී වද සිල් රැකීම සැපය පිණිස හේතු වෙනවායි කියන එක. ඒ වගේම සුඛා සද්ධා පතිට්ඨිකා ශ්‍රද්ධාවේ පිහිටා කටයුතු කිරීම සැපේ පිණිස හේතු වෙනවා. නොසෙල්වෙන ශ්‍රද්ධාව ඇති කර ගන්නට උනන්දු වෙන්නට ඕනේ. ඒ වගේම සුකෝ පඤ්ඤාය පටිලාභෝ ප්‍රඥාවන්ත වීමට උනන්දු වෙන එක උත්සාහ කරන එක නිතර නිතර ධර්මයේ ශ්‍රවණය කරන එක ධර්මයේ හදාරණ එක ධර්මානුකූල කටයුතු කරන එක සැපයක් පිණිස හේතු වෙනවා. පාපානම් අකරණං සුඛං. පව් නොකිරීම සැපයක් පිණිස හේතු වෙනවා. කුසලය අකුසලය නිවැරදිව අවබෝධ කරගෙන පව් නොකරන්නට උත්සාහවත් වෙන එක ඒ පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න එක වීරයවන්ත වෙන එක සැපේ පිණිස හේතු වෙනවා මනුෂ්‍ය ජීවිතය පසුතැවිලි නොවි ගත කරන්නට ඒ වගේම අවසාන වශයෙන් පසුතැවිල්ලටපත් නොවි තමන් විසින් කරන ලද යහපත් දේ නිවැරදි දේ පිළිබඳව හිතලා සතුටු වෙන්නට පුළුවන් විදිහේ ජීවිතයක් ගොඩනගා ගන්නට ඕන. ඒක තමයි ධර්මයෙන් අපිට දෙන උපදේශය. තමන්ට හැකි කාලේ යමක් දෙහැමින් උපයා ගන්නට කටයුතු කරලා තියෙන ඕනේ. අලසකම, කම්මැලිකම, කුසීතකම දුර්ලභ. හැකි කාලේ යම් ස්ත්‍රියක් හොඳින් උපයා ගැනීමට කටයුතු කරන්නට ඕනේ. ඒ වගේමයි උගත යුතු ශාස්ත්‍ර නිසි කලක ඉගෙන ගැනීමට පෙළඹෙන්නට ඕනේ. ඒවා අතපසු නොකරන්නට ඕනේ. ඒ වගේමයි හොරකම් කිරීම, අතුලස් ගැනීම ආදී යම් කිසි කෙනෙක් කරලා තිබෙනවා නම් කරනවා නම් ඒක පසුව තමන්ගේ ජීවිතයේ අවසානයේ පසුතැවෙන්නට හේතු වෙන බව සඳහන් වෙනවා. ප්‍රාණඝාත ආදී පව්කම් කළ අය මරණාසන්න වෙලා පසුතැවීමටපත් වෙනවා. මගේ ජීවිතයෙන් පරපර නැතුව අනුන්ට හිංසා කළා සත් ප්‍රාණඝාතය ඇති කළා. ඒ වගේම අනුන්ගේ ජීවත් වීමේ නිදහස නැති කළා. ආදී වශයෙන් තමන්ට දුක වේදනාව ඉන්ද්‍රිය දුර්වලතාවයන් ඇති වෙනකොට ඒ පිළිබඳව හිතලා පසුතැවෙන්න පුළුවන් ප්‍රාණඝාත ආදී අකුසලකම් කරලා තිබෙනවා නම් ඒ වගේම පරදාර සේවනයේ ආදී කටයුතු කරලා තිබෙනවා නම් ඒවෙන් පසුතැවීමටපත් වෙනවා ඒ එකම තමන්ට යමක් ඇතිව සිටිය කාලේ දානාදී පින්කම් කළේ නැත්නම් අන්‍යයන් වෙනුවෙන් කළ යුතු පරෝපකාරයන් සිදු කළේ නැත්නම් එයත් පසුතැවීම පිණිස හේතු වෙනවා. තමන්ට හැකියකම තියෙද්දී දෙමව්පියන්ට සැලකුවේ නැත්නම් ඥාති හිත මිත්‍රාදීන්ට සැලකුවේ නැත්නම් ඒවත් තමන්ගේ පසු පැවීම පිණිස හේතු වෙන කාරණයක් වෙනවා. වැඩිහිටියන්ගෙන් අවවාද අනුශාසනාගෙන තමන්ගේ ජීවිතය යහපත් කර ගන්නට අර්ථවත් කර ගන්නට කටයුතු කිරීමක් බුද්ධිමත් කෙනෙකුගේ වගකීමක් වෙනවා. ඒමත් අපි එබඳු අවස්ථා නොසලකා හැරියනම් ඒකත් පසුතැවීම පිණිස හේතු වෙන්නක් වෙනවා. මහාන බමුණන් ඇසුරු කර ඒ වගේම පින්දහම් කරගන්නට ඒ අයගේ නිවැරදි මාර්ගයේ පිළිබඳ කරුණු ඉගෙන ගන්නට අවවාද අනුශාසනා ලබා ගන්නට පෙළඹෙන්නට ඕනේ නිරන්තරයෙන්. එහෙම නොවනකට අපිට ඒක පසුතැවීම පිණිස හේතු වෙනවා. ඒ වගේම ඉබඳු උතුමන්ට ආක්‍රෝෂ පරිභව කිරීමෙන් වැළකෙන්නට ඕනේ. ගුණවතුන් අගය කරන්නට ඕනේ. ඒ අයගේ යහපත් ජීවිත අපේ ආදර්ශයට ගන්නට ඕනේ. මේ කරුණ බුදු පියාණන් වහන්සේ විтин විට මෙලව ජීවිතේ යහපත් කර ගන්නට, පරලොව ජීවිතේ යහපත් කර ගන්නට හේතු වෙන කාරණා හැටියට සඳහන් කරලා තිබෙනවා. ඒ ඉබඳු වගකී ජීවිතයක් નિවර්දිව පවත්වාගෙන යාම සඳහා බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ධර්මයේ තුල තිබෙන ශාසනයේ තුල තිබෙන ඒ අනුපූර්ව ප්‍රතිපදාවන් අපි සම්පූර්ණ කරන්නට උවමනයි. ඒ පිළිබඳ සඳහන් වෙන විශේෂ සූත්‍රයක් අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ සඳහන් වෙනවා. ඒක සඳහන් කරන්නේ පහාරාද සූත්‍රයේ හැටියට. පහාරාද කියන අසුරයා බුදු පියාණන් වහන්සේ හමු වෙන්නට පැමිණිච්ච වෙලාවේ පහාරාද අසුරයාගෙන් අහනවා පහාරාද අසුරයින් මුහුදට ඇලුම් කරන්නේ ඇයි? පහාරාද කියන ස්වාමීනි අසුර ප්‍රජා මුහුදට දෙහිවින් ඇලුම් කරනවා කැමති. ඊට හේතුව තමයි මහ මුහුද පටන්ගත් තැනම ගැඹුරු නැහැ. ඒ නිසා අසුර ප්‍රජාව මුහුදට ඇලුම් කරනවා. ඒකම වෙරළ ඉක්මවන්නේ නැහැ. මුහුදු ජලය වෙරළ ඉක්මවා යන්නේ නැහැ. අන්න ඒ නිසා අසුරයින් මුහුදට ඇලුම් කරනවා. මුහුදෙහි මහා සයුරෙහි මලකුණු රැඳෙන්නේ නැහැ. ඒ නිසා අසුරයින් මහා සාගරයට ඇලුම් කරනවා. සාගරයේ කුපමණ ජලය ගලාගෙන ආවත් විවිධ ජල මාර්ග ඔස්සේ ජලය ගලාගෙන ඒමයි ස්වභාවයේ මහා සාගරයට කොපමණ ජලය ගලාගෙන ආවත් මහා සයුර උතුරන්නේ නැහැ කියලා මේ පහාරාග අසුරයා බුදු පියාණන් වහන්සේට මතක් කරනවා ඒ නිසා සාමීනි අසුර ප්‍රජාව සාගරයට ඇලුම් කරනවා ඒකම සාගරයේ කොතනින් ජලය ගත්තත් එකම රසය තිබෙන්නේ. ඒ නිසා අසුරයින් මුහුදට ඇලුම් කරනවා සාගරයට ඇලුම් කරනවා. ප්‍රභූ සත්වෝන් ජීවත් වෙනවා. නොඑක් විදිහේ මහා විශාල සත්තු විවිධ සත්තුන් ජලයේ ජීවත් වෙනවා. ඒ විවිධ ආකාරයි. ඒ අනුව අසුර ප්‍රජාව සාගරයට ඇලුම් කරනවා. ඒකම සාගරේ වටිනා වස්තු තියෙනවා. රන් රිදී, මුතුමැණික් ආදී වශයෙන් විවිධ වටිනා වස්තුන් මහා සාගරයේ තියෙනවා. ඒ නිසා අසුර ප්‍රජාව මහා සාගරයට ඇලුම් කරනවා. නැවත පහාරාද අසුරයන් බුදු පියාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මෙන්න මේ කාරණා නිසා තමයි අසුර ප්‍රජාව සාගරයට ඇලුම් කරන්නේ. භික්ෂූන් වහන්සේ ඒ වගේම උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස වහන්සේගේ ගමන් මාර්ගයට එහෙම නැත්නම් ශාසනයට ඇලුම් කරන්නේ ඇයිද කියලා ප්‍රශ්න කරනවා. ඒ වෙලාවේ බුදු පියාණන් වහන්සේ මේ පහාරාද අසුරයාට සිහිපත් කරනවා ශාසනයත් ඔබ කියූ කාරණා වලින් සමන්විතයි. මාගේ ශාසනය ඔබ කියන ලද ওই ඉහත කාරණා වලින් සමන්විත වෙනවා. මොනවද මේ කාරණා? මහා මුහුද පටන් ගත් තැනම ගැඹුරු නැහැ කියලා ඔබ කිව්වා. ඒ වගේම තමයි බුදු ශාසනය, සම්බුදු ශාසනය මේ ප්‍රතිපදාව පටන් ගත් තැනම ගැඹුරු නැහැ. එහෙමනම් අනුකුබ්බී ක්‍රමය කියලා උන්වහන්සේකට දේශනා කරනවා. මොනවද මේ ක්‍රමය? ශාසනයේ පිළිවෙත, බොදු පිළිවෙත ආරම්භ කරන්නේ පංචිල් වලින්. එදිනෙදා නිත්‍ය සීලයේ හැටියට පංච සීලයෙන් තමයි ශ්‍රාවකයා හැඩගස්වන්නේ මූලික වශයෙන්. ගිහි ශ්‍රාවකයාගේ සීලය පංචිල් හැටියට නිත්‍ය සීලය හැටියට සඳහන් වෙනවා. පංචිල් වලින් තමයි ආරම්භ කරන්නේ. ඒ ඊළඟට ක්‍රම ක්‍රමී අට සීල් දස සීල් ආදී වශයෙන් ඒ සීල ප්‍රතිපදාව ක්‍රම ක්‍රමයෙන් ක්‍රම ක්‍රමයෙන් ඉහළට යනවා. හරියට මහා මුහුද පටන් ගන්නම ගැඹුරු නැහැ වගේ සීල ප්‍රතිපදාව ශාසනික ප්‍රතිපදාව බුදු පිළිවෙත ක්‍රමක්‍රමයෙන් තමයි ඉදිරියට යන්නේ පන්සිල් වලින් පටන් අරන් අටසිල් ආරක්ෂා කරනවා දසසිල් ආරක්ෂා කරනවා එයා ආදී වශයෙන් ඒ වගේම දාන සීල භාවනා ආදී වශයෙන් ඒ පිළිවෙත ක්‍රමානුකූලව ඉදිරියට යන්නේ ඒ නිසා පහාරාග භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවණක් පිරිස සසුනට ඇලෙනවා සසුන ප්‍රිය කරනවා ඒකම පහාරාග අසුරයා කියනවා මහා සාගරය වෙරළ ඉක්මවන්නේ නැහැ කියලා. ඒ වගේමයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස සීලය ඉක්මවන්නේ නැහැ. සීලය දිවි හිමියෙන් ආරක්ෂා කරගන්නවා. සීල ප්‍රතිපදාවේ රැඳෙනවා. සීලයෙන් විනය ඇති කරගන්නවා. විනය තුලින් ජීවිතේ හැඩගස්ම ඇති කරගන්නවා. කුසලයේ අකුසලයේ නිවැරදිව හඳුනාගෙන අකුසලයෙන් මිදෙනවා. කුසලයේ වඩා වර්ධනය කර ගන්නවා. වෙරළ ඉක්මවන්නේ නැහැ වගේ මහා සාගරේ සීලයක් මේ ශ්‍රාවක පිරිස ඉක්මවන්නේ නැහැ. ඒ නිසා ඒ පිරිස ශාසනයට ඇලෙනවා. මහා සාගරේ මලකුණු රැඳෙන්නේ නැහැ කියලා ඔබ කිව්වා. ඒ වගේමයි පහාරාද සම්බුදු සසුන තුල මේ මේ ප්‍රතිපදාව තුල දුසිල්වතුන්ට ඉඩක් නැහැ. දුසිල්වතුන්ට ඉන්න පුළුවන් කමක් නැහැ. යම් කිසි කෙනෙක් දුස්සීලයේ ඇලෙනවාද, දුක් සීලයේ යෙදෙනවාද, ඒ අය මේ ශාසනික ප්‍රතිපදාවෙන් ක්‍රමානුකූලව ඉවත් වෙලා යනවා. අර මහා සාගරේ මලකුණු රැඳෙන්නේ නැහැ වගේ දුසිල්වතුනුත් මේ ශාසනය තුල රැඳෙන්නේ නැහැ. ඒ වගේම කොපමණ ජලය ආවා මහා සාගරය උතුරන්නේ නැතුවා වගේ සීලාදී ගුණවලින් අඩුවක් වන්නේ නැහැ කොපමණ පිරිස මේ ශාසනයට ඇතුළු වුණා. ශාස්ත්‍රීය, වෛශ්‍ය ශුද්‍ර ආදී වශයෙන් බ්‍රාහමණ ආදී විවිධ ගෝත්‍රවලින් කුලවලින් විවිධ කොටස් වලින් සම්බුද්ධ ශාසනයට ඇතුළත් වෙන පිරිස බොහෝයි. නමුත් ඒ පිරිස සීලාදී ගුණවලින් අඩුවන්නේ නැහැ. ශාසනික ප්‍රතිපදාව, සීල ප්‍රතිපදාව, සීලාදී ප්‍රතිපatti නිසි අයුරින් සම්පූර්ණ කරමින් ඉදිරියට යන්නට කටයුතු කරනවා. හරියට කොපමණ ජලය ආවත් උතුරන්නේ නැහැ වගේ මහා සාගරයේ ශාසනික පිළිවෙතත් එහෙමයි. ඒ වගේම සිව්වණක් පිරිසක් බොහොම ශාසනික පිළිවෙත් රකිමින් සීලාදී ගුණධර්ම රකිමින් ඒ අය ශාසනික ප්‍රතිපදාවේ යෙදෙන. කොතනින් ගලේ ගත්තා එකම රසය හැටියට ඔබ සඳහන් කළා සාගරයේ ස්වභාවය. ශාසනීය ස්වභාවයක් ඒ වගේමයි. කොතනින් බැලුවත් කොහොම බැලුවත් ශාසනයේ තිබෙන්නේ විමුක්ති රසය. විවිධ කුල වලින් විවිධ ගෝත්‍ර වලින් විවිධ කොටස් වලින් ශාසනයට ඇතුල් වෙන භික්ෂුත්වයට පත් වෙන භික්ෂුණීත්වයට පත් වෙන උපාසක උපාසිකා තත්වයට පත් වෙන ඒ හැම කෙනාම විමුක්ති රසයෙන් සැනසීමට සෑහීමට පත් වෙනවා. ඒ හැම කෙනා තුළම ඒ ගුණය සඳහා පවතිනවා. අර ශාසනයට ආවට පස්සේ සමනා ශක්‍ය පුත්‍යා කියලා බුදුහාරු දේශනා කරනවා. ඒ සියලුම ශාක්‍ය පුත්‍රයන් ශ්‍රමණ පුත්‍රයන් හැටියට උන්වහන්සේ සඳහන් කරනවා. ශාක්‍ය වංශයෙන් එන්න පුළුවන් වෙනත් වෙනත් වංශ වලින් එන්න පුළුවන් කුල වලින් එන්න පුළුවන්. ඒ හැම කෙනාම සමනා ශක්‍ය පුත්‍යා ශ්‍රමණ පුත්‍රයන් බවට ඒ පිරිසපත් වෙනවා. ඒ අනුව කටයුතු කරන්නට පෙළඹෙනවා. සාගරයේ ප්‍රභූ සත්තුන් ජීවත් වෙන බව ඔබ මතක් කළා. ශාසනයේ ඒ වගේ ප්‍රභූ පිරිස් ජීවත් වෙනවා. ඒ ප්‍රභූත්වයේ ගුණය ගුණය පදනම් කරගෙනයි ඇති වෙන්නේ. සම්භාවනීයත්වය ඇති වෙන්නේ ගුණය පදනම් කරගෙන. වෙනත් වෙනත් හේතු නිසා නෙමෙයි. ප්‍රභූවරු හැටියට අපි සලකන්නේ ගුණය පදනම් වෙච්ච සීලාදී ගුණධර්ම ඇතුළු ඒ විවිධ ආධ්‍යාත්මික ශික්ෂණයක් ඇති කරගත්ත අය තමයි ප්‍රබුද්ධය සඳහා සුදුසු වන්නේ. එහෙම නොවන තැන සමාජයට විශාල හානියක්, ආකල්ප වලට විශාල හානියක්, සාර ධර්ම වලට විශාල හානියක් ඇති වෙන්නට පුළුවන්. සමාජය තුළ යහපැවැත්ම සඳහා ගුණවන්ත පුද්ගලයන් ශීලාදී ගුණධර්මයන් වලින් හෙබි ගුණවන්ත පුද්ගලයන් ප්‍රබෝධයට පත් වෙන්න ඕන බුදු පියාණන් වහන්සේ ඒ බව සිහිපත් කරනවා ප්‍රභු සත්තු අර සාගරේ ඉන්නා වගේ ශාසනය තුල සසුන තුල ප්‍රභු පිරිස් ඉන්නවා ඒ තමයි සෝවාන් වෙච්ච පිරිස සකලදාගාමි භාවයටපත් වෙච්ච පිරිස අනාගාමි පත් භාවයටපත් වෙච්ච පිරිස අරහත් ත්වයටපත් වෙච්ච පිරිස ඒ වගේ අධිගම ලාභී බොහොම සම්භාවනීය ප්‍රභූ පිරිස් සම්බුද්ධ ශාසනය තුල සිටිනවා ඒ අයගෙන් ශාසනයේ ශෝභාමත් වෙන බව සඳහන් කළා. සාගරේ වටිනා වස්තු තියෙනා වගේ මේ සම්බුද්ධ ශාසනය තුලත් සත්‍විත් බෝධිපාක්ෂික ධර්ම සතර සතිපට්ඨාන සතර සම්‍යක් ප්‍රධාන සතර ඉද්ධිපාද පංචේන්ද්‍රිය, පංච බල, සත්‍ය බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ ගමන් මඟ අනුගමනය කරන මේ ප්‍රතිපදාවන් ගරු කරමින් ඒවා හිස් මුදුනින් පිළිගන්න හා ඒ පිළිවෙතේ යෙදෙන බොහෝ පිරිස් තමයි ශාසනය තුල හඳා පවතින්නේ. ඒ වගේම දැන් මේ කියන ප්‍රධාන කාරණා සාගරේ වටිනා වස්තු වගේම ශාසනයේ තිබෙන ධාම වටිනා වස්තු බවට පත් වෙනවා. මේ තුලින් ශාසනය ගැඹලීමට පත් වෙන බව බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවා. මේකේදී අපි ත්‍යාම වැදගත් කොට සලකන්නට ඕනේ. බුදුදහම බෞද්ධ ශාසනය සීලයට මුල් තැන දෙමින් සීලාදී ගුණධර්ම වලට මුල් තැන දෙමින් ඒ වගේම සීලය තුලින් සකස් වෙච්ච චරිත සංවර්ධනයක් ඇති කරගන්නට නිරන්තරයෙන්ම කටයුතු කරන්නේ. දාන ආදී පින්කම් වලට මුල් තැන දෙමින් මිනිසුන්ගේ ආධ්‍යාත්මය සකස් කරන්නට මුල් තැන දෙනවා. ඒ විතරක් නෙමෙයි. මෙලව යහපත සලසා ගන්නව, පරලෝක යහපත සලසා ගන්නව වගේම, විහාර්ථ සිද්ධිය වගේම අන්‍යයන් වෙනුවෙන් කටයුතු කිරීමත් මේ ප්‍රතිපදාවේදී පදා අර්ථවත් කරලා දක්වලා තිබෙනවා. දාන ආදී පින්කම් සිද්ධ කරන අය යහපත මෙලව යහපත විතරක් නෙමෙයි පරලොවත් යහපත සකස් කරගන්නවා. මුගලන් මහරහතන් වහන්සේ නිරන්තරයෙන් උන්වහන්සේ දිව්‍ය ලෝකයට වඩින බව සඳහන් වෙනවා. ඒ දිව්‍ය ලෝකයට වැඩපුවාම විවිධ පින්කම් සිද්ධ කරගත්ත අය දිව්‍ය ලෝකේ, මනුෂ්‍ය ලෝකේ ඉඳලා විවිධ පින්කම් සිද්ධ කරගත්ත අය දිව්‍ය ආත්ම ලබාගෙන ඒ දිව්‍ය ආත්ම වලින් බැබලෙන ආකාරය දැකපු අවස්ථාවන් ඒ පිළිබඳව සඳහන් කරපු විමාන වස්තු වගේ දේශනා තිබෙනවා. මුගලන් මහරහතන් වහන්සේ දින දිව්‍ය ලෝකේ වඩිනකොට ඊටාම රන්වන් පැහැයෙන් යුක්ත දිව්‍යාංගනාව ඇත් වාහනයකින් ගමන් කරනවා එහාට මෙහාට අහනවා ඔබ මොන වගේ පින්කමක්ද සිද්ධ කරගත්තේ? ස්වාමීනි මම මිනිස් ලෝකයේ ඉන්නේදී ධර්මාසන පූජා කළා ධර්මාසනයක් පූජා කළා. ඒ පින තමයි මට මේ විපාක දීලා තිබෙන්නේ. තවත් වෙලාවක උන්වහන්සේ තවත් දිව්‍යාංගනාවක් දැකලා අහනවා මෙන්න මෙහෙම සුදු පියුම් ඇති නදියක පෑන් පහසු වෙන දිව්‍යාංගනාවක් බොහොම සතුටින් කටයුතු කරන දිව්‍යාංගනාවක් දැකලා අහනවා ඔබ මොන වගේ පින්කමක්ද සිද්ධ කළේ ස්වාමීනි මම මිනිස්ය ජීවිතේ ගත කරනකොට මිනිස් ලෝකේ ඉන්නකොට පිඬිසිංහා වැඩිය භික්ෂූන් වහන්සේලාට පෙන් පූජා කළා. මහා ලොකු පින්කම් නෙමෙයි. ඒවා බොහොම පින්කමක් සිද්ධ කරනකොට සිතේ බොහොම ශ්‍රද්ධාවෙන් කම්පල අදහාගෙන සිද්ධ කරනකොට ඒකෙන් ලැබෙන ආනිසංශය මෙච්චරයි මෙතුණයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. තවත් ඒ වගේම പ്രേත වස්තු වල සඳහන් වෙනවා. මෙන්න මෙහෙම සිද්ධියක්. ඔබ ඊතාන නග්නයි. ඔබ විරූපී, ඔබ කුසයි, නහර ඉල්පී තිබෙනවා. ඔබ කවුද කියලා මේ කරා പ്രേත ආත්මයක ඉපදිච්ච කෙනෙකුට මුගලන් හාමුදුරුව අහනවා ඔබ මොන වගේ කෙනෙක්ද ස්වාමීනි මම මන්තා මන්තා කියලා මිනිස්ය ජීවිතයක් ලබාගෙන හිටපු ඔබ කරපු අකුසල මොනවද ස්වාමීනි මම නපුරු වචන කිව්වා අනුන්ට ක්‍රෝධ කළා අනුන්ට ඊර්ෂ්‍යා කළා එකට එක කළා ඒක විපාක හැටියට තමයි මෙබඳු ආත්මයක් මට ලබා ගන්නට සිද්ධ වුණේ නග්න, විරූපී, කුෂ ඒ වගේම ඊතාන බියජනක ස්වરૂපයක් ඇති ඉබ්බන්දු ජීවිතයක් ලබන්නට උනේ අර වගේ තමන්ගේ නපුරු වචන කිව්වා ක්‍රෝධ කළා ඊර්ෂ්‍යා කළා ඔය වගේ බොහොම දුර්ජන විදිහට කටයුතු කරපු මෙන්න මේක අපි අවබෝධ කරගන්න කම්පල විශ්වාස කරගෙන නිරන්තරයෙන් බෞද්ධයෙක් හැටියට තෙරුවන් සරණ ගිය ඔබ දහම් අවබෝධ කරගන්නට නිරන්තරයෙන් දහම් අසන ඔබ ඒ ධර්ම කරුණ හිතේ තියාගන්න ඕන වගේම කම්ඵල විශ්වාස කරගන්න කටයුතු කරන්නට ඕනේ. අපි කරන දේ අපිට නැවත නැවතත් යහපත් දේ කළොත් ඡායාව අනපායිනි. අපි පසුපසෙන් ඒ යහපත එනවා. ඒ වගේම අයහපත් දේ කළොත් චක්කං වහතෝ පදං. හරියට ගුණා පසුපස යන කරත්තේ වගේ ඒ නරකත් Taman පසුපස එනවා. කොයි මොහොතක හරි එය විපාක දෙන්නට යෙදෙනවා. අන්න අන්න ඒ අවස්ථාව කරන කලට පව් මීරිය මිසේ විඳින කලට දුක් දැඩි වේ ගිනිසේ කියලා අපි අර පැරණි ඉගැන්වීම් වල තියෙනවා වගේ ඒවා විශාල වශයෙන් පීඩාවට පත් වෙනවා සං ප්‍රධාන නිරයන් අටක් ගැන සඳහන් වෙනවා දිවි ලෝක ප්‍රධාන දිවි ලෝක හයක් සඳහන් වෙනවා ප්‍රධාන අපායවත් අටක් පිළිබඳව සඳහන් වෙනවා. සංජීවේ කාල සූත්‍රයේ සංඝාතේ රෞරවේ මහා රෞරවේ තාපේ ප්‍රතාපේ අවීචය ආදී වශයෙන් ඒ ප්‍රධාන නිරයන් අටක් පිළිබඳව සඳහන් වෙනවා. සමහරු මරණාසන්න වෙලාවේ ගිනිදැල් පේන අය ඉන්නවා. එහෙම සිද්ධි බොහෝ විට අපි අහලා තියෙනවා. මරණාසන්න වෙලාවේ දැවෙනවා, පිච්චෙනවා, කියලා මේ බොහොම වහහලින් කෑකෝ ගසමින් මහා පීඩාවට පත්වෙන ජීවිත තියෙනවා. මොකද්ද මේ වෙන්නේ? ඒ නිරේගාමී වෙන්නට තමන් විසින් කරපන ලද අකුසලයන් පැමිණෙන අවස්ථාවක් හැටියට තමයි ධර්මානුකූලව සඳහන් කරලා තිබෙන්නේ. ඒ අය නිරේට යන්නට සූදානම් වෙන වෙලාව. සමහරු බෙල්ල බදාගෙන කෑ ගහනවා භූත ලෝකයට යන අය හැටියට ඒවයි සඳහන් කරලා තියෙන්නේ. සමහරවිට කළු මිනිස්සු පේනවා කියලා. ඔය අපේ බෞද්ධ සාහිත්‍යයේ විතරක් නෙමෙයි වර්තමාන විවිධ අවස්ථාවන් වල විවිධ පුද්ගලයන්ගෙන් අපිට අහන්ට ලැබෙන බොහෝ විට දකින්න ලැබෙන අවස්ථාවන් මේවා තියෙනවා. പ്രേත ලෝකයක කළු මිනිස්සු පේනවා කියලා කෑ ගන්න. එයාගේ പ്രേත ලෝකයට ඇදගෙන අවස්ථාවන් තියෙනවා. කැලේ අස්සේ ඇවිදිනවා වගේ කැලේට ඇදගෙන යනවා වගේ පේනවා. තිරිසන් ලෝකයට යන බව තමයි එකෙන් සඳහන් වෙන්නේ. ඔය වගේ විවිධ ඇයි මෙහෙම වෙන්නේ? අපේ ජීවිතයේ ගත කරකුවක්. ඒ නිසා නිරන්තරයෙන්ම අපි පවට බය වෙන්නට ඕනේ. පිනට ලැබි වෙන්නට ඕනේ. ඔය പ്രേත වස්තු, විමාන වස්තු ආදී දේශනාවල සඳහන් වෙන්නේ ඒවා විශේෂ වශයෙන් අවධාරණය කළේ සමාජය තුළ පවින් වළක්වාගෙන පිනට යොමු කරගෙන ඒ ජීවිත යහපත් කරලීම සඳහායි. අපි අහලා තියෙනවා අර යම රාජ්‍ය දේවදූත සූත්‍රය කියලා එකක් තියෙනවා. ඒ දේවදූත සූත්‍රයේ නිරේත කෙනෙක් ගියාම යම රාජ්‍ය ප්‍රශ්න කරනවායි කියලා තියෙනවා. පළවෙනි දේවදූතයා දැක්ක දහනවා. දැක්කේ නැහැ. ඒක මතක් කරලා දෙනවා. මල මුත්‍ර ගොඩේ වැටි සිටින අලුත උපන් දරුවෝ ඔබ දැකලා නැද්ද? ආ එහෙමයි නම් දැක්ක ස්වාමීනි. එහෙමයි දැක්කා. ඉතින් ඔබ හිතුවේ නැද්ද? ඔබේ ඒ தත්ත්වය එහෙමයි නේද කියලා. සසර ගමන නිරන්තරයෙන් ඒ தත්ත්වෙටපත් වෙනවා කියලා හිතුවේ නෑ ස්වාමීන්. එහෙනම් ඔබ විසින් කරගත්ත ඔබ විසින් යහපතේ යෙදිච්ච නැති විපාකයේ තමයි මේ විඳින්න කියලා යම රජුගේ ඒ දේවදූත සූත්‍රයේ සඳහන් වෙනවා. යම රජුගෙන් පැහැදිලි කරලා දෙනවයි කියලා. ඒ වගේම මේ වගේ වයසක ගිය මිනිස්සු දැක්කේ නැද්ද කියලා අහනවා. අපි ඕනතරම් දකිනවා වයසට ගිය මිනිස්සු. වයසට ගිය මිනිස්සේ දැක්කහම අර හතර පෙරණි නීති වල තියෙන කාරණාවලදී සිදුවත් කුමාරයා යම් අවබෝධයක් ලබා ගත්තා මහල්ලි දකිනකොට ලෙඩ ලෙඩෙක් දකිනකොට මලමිනියක් දකිනකොට සිදුවත් කුමාරයා මොනවද හිතුවේ මගේ ජීවිතයත් මේ වගේ නේද කියලා බොහොම බුද්ධිමත්ව කල්පනා කළා තමයි අර සසුන් පිළිවෙතට ශ්‍රමණ ජීවිතයට පෙළඹෙන්නට හේතුවක් උනේ. එතකොට දේවදූත සූත්‍රයේදී යමරජු වහනවා වයසට ගිය මිනිස්සු ඔබ දැක්කේ නැද්ද? දෙඩ වෙච්ච මිනිස්සු දැක්කේ නැද්ද? නොයෙක් දඬුවම් වලට අසු වී සිටින අය දැක්කේ නැද්ද? මරණයටපත් වෙච්ච අය දැක්කේ නැද්ද? ඒවා දැක්කේ ඒවනම් දැකලා තියෙනවා. ඒවනම් දැකලා තියෙනවා. නමුත් ඔබ එහෙමනම් ඒ වෙලාවේ ඔබේ ජීවිතය හැඩගස්වා ගන්න තිබුණා. වයසලගේ මිනිස්සෙක් දැක්කහම ඔබේ ජීවිතය ගැන යහපත්ව බුද්ධිමත්ව කෙනෙකුට මමත් වයසට යනවා නේද කියලා. සිහි කරගෙන යම් යහපත් මාර්ගයක එළඹෙන්නට පුළුවන්කම තියෙන ලෙඩ වෙච්ච මිනිස්සු දැක්කහම මමත් මේ වගේ ලෙඩ වලට රෝග නිද්ධාම් පබංගුරං කියලා බුදුහාරු දේශනා කරන මේ ශරීරය රෝග වලට ගබඩාවක් කියලා. විවිධ රෝග තියෙනවා. ඒවා මේ පුතත් යන ජීවිතයේදී අපිට ඒවා අත්විඳින්න සිද්ධ වෙනවා. එහෙමනම් ඒ වෙලා ඒ හැම අවස්ථාවකම ජීවිතයේ යථාභෝධයක් යථාර්ථවත් කටයුතු කරන්නට යථාභෝධයක් ඇති කරගන්නට කටයුතු කරන්න ඕනේ. ඒක තමයි බුදුමඟ අනුගමනය කරන බුද්ධිමත් ශ්‍රාවකෙගේ කාර්යය භාරය වෙන්නේ. ශ්‍රද්ධාවෙන් පිළිපින් වෙන්නට ඕනේ. සීලයෙන් ඒ වගේම ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් සම්පූර්ණ වෙන්නට ඕනේ. ප්‍රඥාව ඇති කර ගන්නට නිරන්තරයෙන් ධර්ම ශ්‍රවණය ආදී දහම් කරුණු පිළිබඳව හිත යොදන්න ඕන. අපි බොහෝ විට ධර්ම ශ්‍රවණය කරනවා. ඒ හැම වෙලාවකම එක දහම් කරුණක් කර හිතේ රඳවාගෙන ඒ දහම් කරුණු අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන ඒන් ප්‍රයෝජනයක් ලබා ගන්නට උනන්දු වෙන්නට ඕනේ. ශ්‍රද්ධා සම්පන්න සමන්නාගතෝ හෝති සීලේන සද්ධා සමන්නාගතෝ සීලේන ශ්‍රද්ධාවෙන් සමන්විත වීම තමයි සීලය කියලා කියන්නේ ශ්‍රද්ධාව නැත්නම් සීලය අර්ථවත් කරගන්න පුළුවන් කමක් නැහැ. සීලාදී ගුණධර්ම ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් කටයුතු කරන එක මේවා අපි සම්පූර්ණ කරගන්නට සිහිපත් කරගන්න ඕනේ. ඒ වගේම නිරන්තරයෙන් අපේ ජීවිත පරිපූර්ණ ජීවිතයක් බවට පත් කර ගන්නට කටයුතු කළ යුතුමයි. ඒ නිසා තමයි මේ ගාථාවෙන් නැවත නැවතත් අපි අවධාරණය කරගත යුත්තේ සුඛං යාව ජරා සීලං සුඛා සද්ධා පටිච්චිතා සුකෝ පඤ්ඤාය පටිලාභෝ පාපානං අකරණං සුඛං මොන කාලයේදී වුණත් බාල කාලයේදී, තරුණ කාලයේදී, මහලු කාලයේදී කාලෙදී ආදී කුමන වයසේ කුමන සීමාවකදී මොන වයස් සීමාවක හිටියත් සීල් රැකීම අපි පුරුද්දක් හැටියට කරගන්න. සීලය කියලා කියන්නේ මේ පොහොය දවසට අපි ඒ සිල්වැදී පොරවාගෙන ඒ විහාරස්ථානයේදී කරන දේ පමණක් නෙමෙයි ඊට එහා ගිය මානසික ශික්ෂණයක් විනය සීලයෙන් විනය හැදෙනවා පුද්ගලයාගේ ශික්ෂණේ නැති තැන ඒ පුද්ගල ජීවිතය අගාධයට වැටෙනවා අනන්තයට වැටෙනවා. ඒ වගේ මේ පුද්ගල ජීවිතයේ වටිනාකම නසා ගන්නවා. අපි ඊටාම වැදගත් ජීවිතයක් බවට ධහම තුලින් පුද්ගල ජීවිතය අර්ථවත් කරනවා. ධහම තුලින් පුද්ගල ජීවිතය උසස් කරනවා. ධහම තුලින් පුද්ගල ජීවිතයේ දෙලෝ යහපත සාදා දෙනවා. ඒ සඳහා සීලය තමයි මුල් වෙන්නේ. ඒ සීලයට ප්‍රමුඛත්වයේ දෙමින් විනයානුකූලව කටයුතු කරන්නට හිතට එකඟව කටයුතු කරන්නට බුදු පියාණන් වහන්සේ ගැන සඳහන් කරනකොට අපි අහනවා අරහං කියන ගුණය උන්වහන්සේ රහසින්වත් පවුකලේ නෑ කියන එක. ඒකෙන් කියන්නේ මොකද? අවංකව හිතට එකඟව පංචශීල ප්‍රතිපදාව කියලා කියන්නේ තමන්ට තමන් වෙන පොරොන්දුවක්. ඒ තමන්ට තමන් වෙන පොරොන්දුව කඩ නොකොට ඉදිරියට පවත්වාගෙන යන්නට කටයුතු කරන්නට ඌමනයි. ඒ නිසා මේ ධර්ම කරුණු හොඳින් හිතේ සඳවාගෙන ඒ පිළිබඳව සිහිය අවදි කරගෙන තුනාත ධාරේත චරාත කියන ඒ පිළිබඳ හැසිරෙමින් Tamanගේ ජීවිතයේ මෙලවත් පරලොවත් යහපත් කරගන්න හැටියට අපි සිහිපත් කරලා දෙනවා. ආකාශත්තා චුම්මත්තා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මම් පරං සාදු සාදු සාදු සදහවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ කුරුවිට ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේකකාධිකාරී වතුයාය ශ්‍රී අබිනවාරාම විහාරාධිපති ශාස්ත්‍රපති පඬිත පූජ්‍යපාද හේනේපොළ සුමන ජෝති ස්වාමින්ද්‍රයන්න් වහන්සේ දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු සදහතුනි ඔබටත් පුළුවන් ස්වදේශීය සේවයේ ධර්මදේශනාවන් සඳහා දායකත්වය ලබා ගන්න කතා කරන්න ආගමික අංශයට 0112 697 140 0112 697 140 මෙම ධර්මදේශනාවේ සංයුක්ත තැටියක් හෝ කැසට් පටයක් ඔබට අවශ්‍ය නම් මෙම දුරකථන අංකයෙන් විමසන්න 0111 307 10 82 බිඳුවයි එකයි එකයි තුන්සිය හතයි දහයයි අසූ දෙක ඔබට තෙරුවන් සරණයි